හැම අපි සාදරයෙන් පිළිගන්න අපේ බයිනි පෝඩ්කාස්ට් එකේ සකන්ඩ එපිසෝඩ් එකට ඉතින් ම දනංච කාරිවසම් ම ඔසද මාරිචා තිස්ස ඉතින් ඔසද කොහොමද මොකද වෙන්න ඔයි පැත්තේ මෙදස්සල ඉතින් නෝමල් එක ඉතින් තියන පෙන්ටෙස් කටයුතු තියෙන අලුත්තේ වල රිසර්ෂ් කර කරන්න ඉතින් ඒ වගේම FP එක බලනකොට අපිට පේනවා අලුතෙන් හොඳ හොඳ පෝස්ට යන දවසර VPNස් කැන විශේෂයෙන්ම කොල්ලොන්ට යන්න බෑන අපි බ්ලොක් කල තියන්නේ අපට එන්න බෑ <laughs> ඔව එක ඇත්ත වල FP ගියනක එක තම FP ගියොත් එක ලීගල්න හැත්තම කතාව ඒත් මට පේන්නේ මගෙනම් ගොඩාක් අය ලංකාවේ ඔක්කොම වගේ ඔන්ලයින් තමයින්න ඇත්ත කතාව ඒවගේ අපිට පේනවා මේ දවසල කොල්ලොන්ට විතරයි VPNs පාවිච්චි කරන්න පුළුවන් කියලා මෙම්ස් යනවා පෝස්ට් යනවා ඒ වගේම VPN කියන්නේ මේ ලොකු ටොපික් එකක් වෙලා තිනවා සමහර අය අහනවා VPN වලින් අපිව හැක් වෙනවද මාග ටොපික්ස් ගොඩක් දැන් යන්න ඒ වගේම තමයි දැන් අපි මේ පළවෙනි එපිසෝඩ් එක රිලීස් කරත් එක්කම අපිට ගොඩක් ෆීඩ්බැක් ආව ඇත්තටම ගොඩක් thank you ඔයාලට ඔක්කොටම ගොඩක්ම ස්තුතිවන්ත වෙනවා ආපු ෆීඩ්බැක්ස් වලට ඒ වගේම තමයි මේ සෙකන්ඩ් එපිසෝඩ් එකේ අනිවාර්යෙන් ගොඩක් අපි ටොපික්ස් ආව ඩිස්කස් කරන්න කියලා අපි ඒවසේ සිලක් සිලෙක් කරගත ඉතින් අප අපි හිතුව දැන් මේ අද මේ ටොපික කැනත් විශේෂයම කතා කරන්න හෙමනද තනංජ ඕ අනිවාරමඉතින් අපි මේ පොඩ්කාස්ටේ පටන්ගත්තන් පස් අපට ගොඩක් ෆිඩ බැක් ගොඩක්ටිය ප්‍රශ්නහස ගොඩක්ටිය අපට තෑන්ස් කරතිබ මේ වද පටන්ගත්තේ ගැන ඉතින් අපිට ගොඩක් ඇත්තනු සතුරි මොකද මේද අපි පටන්ගන්න ටික කාල කල හිතහිට අපිට අවසානට කොමල් චාන්සයක් කමුණ මේ පටන්ගන්න තිගේ පටන්ගත දේට ඔගොල්ලන් දුන්නේ ෆිඩ් බැක්ේ මාර වටිනවා ති අපි මේ ස්රට කරන්න අපි පුළුවන්තරන් ්‍රයි කරන්න මාසට එපිසෝඩ් දෙයක් තරගේ කරන්න අප එක කොමල් ට්‍රයි කරන කරන්න තින් අපේ කාල වෙලාවත් එක්ක තමයි එක තීරණ වෙන්න ඉතින් තැංකු ආයපාරක්ොය හැමෝටම අපිට ෆිඩ්බැක්ින් ඒත් එක් ඔසඳ මේ මට විශෂෙන් කතා කරන්න මොකද මේ ලංකාව අද තියෙන පොඩි වාතාවරණය මොකදවට තාරංචය ඇති ෆස්බුක්ය දකින්න තියෙනවා ඉතින් ගොඩක් කට ෆස්බුක් බ්ලොක් කරලා ෝල් මඩිය ගොඩක් පපිේන් බ්ලොක් කල තින ට පපිේන් සහන්ට බ්ලොක් කල තින ලංකාව පාච්චන වයිබ වත්සප් වගේ ඉතිං එකති ලංකාවවෙත සම් යම් කිසි හේතුවක් නිසා තමයි අපට ඉදිරි මුණ දෙන්න වනේ ඉතින් මම එක ඉතින් ම දකින ඇතන වෙන කෝනෙ මොකද අප ඉන්ට්‍රට් කියල කිවහ අපට එක ඇක්සස් කරන ෆිඩම්ම තියෙනවා ඉතිං අපිට අපේ අදහස් නිදහසේ ප්‍රකාශ කරන්න තියෙන ඉතින් ඒවා කටය මිස්ියස් කරන නිසා තමයි අද අපට ලංකාවකට මේ වගේ දෙයක් වෙලා තියෙන හොද චයිනවලත් මේ වගේ ප්‍රශ්න කරලා දැන් චයිනා තියෙන සිටුවේෂනකට ලංකාව යන්න ඔන්න මන්නන් කියන්නේ මොකද අපේ අපේ මනුස්සේකට හොඳ මානස්කත්ය මනුසිතින් අපට මේ ප්‍රශ්න විසඳගන්න පුළුවන් හොඳ දිගට තිං හොම තමයි ලංකාව තත්තිතින් ඒත් එක් මේ අප කට අලුත් වචනයක් සෙටල තිබ වපන් කියන වචන ති ගොඩක් කටිය මේ වපන් කියන වචන දැනගත්තට මේක පාච්චි කරන්නවත් නැත්තන් එක තින බිනිිට් නැත්තන් එක තින දේ ඒක තින වටනාකම ඒවගේ මේක තින ඩ්‍රෝබෙක්හම හරිට දන්න කවරුත් කට්ටිය අර ඉන්ටෙට් ක්සස් කරන්න ඕන නිසාම වපන් පාවිච්ච කන පටන් ගත්තා ෆෙස්බුක්ෙත් පෝස් දා තිබා කටිය ගල්ස්ල විපෙන් පාවිච්චි කරන්න බෝස් ටික තරයි මේ විපෙන් පාචිකන FBI ලතින් හරි සාමකාම වාතාවරන ඇතියෙන කියලා ඉතින් ඒගේ ජෝක් පෝස් ගොඩක් තිබ ඉතින් ඔසන දකිට තියගේ පොස් හැ තිබන සඳ ඕ අම්බෝ සෑහෙන තිබ්බයි කන කියලා වැඩක් නෑ මට කිය මේ කියන්න ඇත්තරම කිවොත් දැ වපෙන් පාච් කරන ඉතාමත් ලොකු දෙයක් වගෙන අපි තමන් ගොඩක් තමන් හැක් කන හැක කෙනෙක් බවට පත්තේ රවපියන එකක් පාචි කර කියලා එහෙම කට්ටය ඉන්න මාන්සිකව හිතපු ඇතින් මේක නිකං ලොකු දෙයක් ඇත්තන වපෙන් කිවහම දැන් ලොකු දෙයක් ඒ වගේම තමයි ගොඩක් මගේ අහනවා මේ කොහොමද මේ ලොකු වපෙන සල්ලිවට ගන්න කොහොමද කාලී ඒවගේම කාලිවලින් පුළුවන්ද අයිප එක හයිඩ් කරන්න කැනෙම අයිප එක හාඩ්කෝල් කරන්න කියල මේ වගේ කැන ඉතාමත් ඇත්තර සමකල හිනත්තන මේ හන ප්‍රශ්නට හාඩ්කෝ කරන්න කියලා හන අයිප හාඩ්කෝඩ් හාඩ් හාඩ්කෝ කරන්න පුළුවන් කියලාවා මනහිත ගොඩක් කටේ ගැන හරි දැනුවත්වීමක් නෑ ඇති අපි හරි පැහදිලි කිරීමක් දෙන්න ගොඩක් කට්ටට ගොඩක් කටේ ගැන හරි ක්‍රියායිඩ කන්න මොකක්ද මේ වපෙන් එකක් හෙමනත්තං ප්‍රොක්සියක් කියන කියනක මොකද කට්ටිය ගොඩක් එක පාවිච්චි කන්න පුරුණ මේ කිය සතිය වගේ මොකද යට ෆෙස්බුක් හෙමනත්තං ටීට ඔය වගේ සමාජාල බඩවි ඒගොලන්ට වැක්සස් කරන්න ඕන නිසා ඉතින් ඔස අපි මේගලන්ට පොඩි ඉන්ට්‍රක්ෂන් ඇදමුණේ මොකද මේ වීපෙන්න්න කියන්නේ වගේ මොකද මේ ප්‍රොක්සිය වගේ ස්ච ඔයගේ ප්‍රශ්න ගොඩක් පෙන් හලා තිබා ඉතින් අපි ඒකන අපි කතාකර මොකද එයට අනිවාර්ම මේක ගොඩක් අදගත්තේ මොකද එයාගේ තියෙන සමහර මතයන් අයින් කරගන්න ඒවගමතම නොදන්න දේ අලුත්තෙන් එයාලගේ මනසර දාගන්න මංහිතන ගොඩක් අපි දෙන අදස්ටික අදගත්තේද ඉතින් ඔසද මේ පොඩ ඉන්ට්‍රක්ෂණ දෙන්න බන්ඩ කට වපෙන්න්නේ කියන්න මොකක්ද කලවාගේ අයිඩියක මොනද මේ මේ අපි පාවිච්චි කරන එක ආරක්ෂිතද නැත්තම් මේක අපේ තින ඩේට මේ කෙලියට එක්ස්පෝස්සනද කට්ටි ෝක පුලොක ප්‍රශ්නයක් මොකද කට්ටිය කියන ඕපන් වපෙන්න්න පාචන ්‍රීවපෙන්න්න පාච් කරම මගේ ඩේට අයාලඟ තියන මගේ ඩට හැක්වේ මගේ යසනින් පසට ේවලන් නොවගේ ගොඩක් තින ප්‍රමියම් පාචි කරනට එකහෙමන ඉතින් ඔයගේ අර මාන්ස්කත් ඇතින ගොඩක් කට නොතන අප නොදනත්කම සමකො අපි දන්නත් අපි ඒවිතම ඒගැන හිතන්නේ ඇති ඔසන වාගේ අයිඩය මොකක්ද මේ ඇත්තර මේ ්‍රීවී පියන්න ගදන එක මොකක්ද මේ තත්ත මේක මේ ඇත්තන අප ඩට ප්‍රීච්චන පුළුවන්ද ඔව අපි මුලින් කියන්නන අප ඇත්තර මේ බොඩ් පොඩ්කාස්ටෙන් බලාපොරොත්තු වෙන්නේ අපි වැඩි ටෙක්නිකල් යන්න අපි හැමෝටම සාරල විදිත තේරුම් ගන්න පුළුවන් විදිතම මේ කියන්න යන්න ඒවාගේම කාටක මේ පිළිබඳ ගොඩක් විශේෂ් කරන අවශ්‍යන අපි ලිින්ක්ස් පෝස් කරන්න බලාපොත්තුන ඩිස්ක්‍රපෂණ යටතේ ඉතින් අපි ඔව ඉතින් අපි මේ අපි නිකම් අපි මේ අපි මේ කන් ඩිස්කශන එක නෝමල් අපි හැමෝටම අන්ඩස්ටන්ඩිග විදිහට තමයි අපි මේ කියන සාකල සිංහලෙන් අපි දැන් ඔව දැ මේ ටොපික් එකට ආහම අපි පළවෙනිටම තමයි ගොඩක් අය හනෝ ප්‍රොක්සිය එකක් කියන්නේ මොකක්ද කියලා තැන් අපි පටගම් ප්‍රොක්සියකින් අපි ස්සර කාල දන්න ඇති ගොඩක් වෙබ්සයිස් බ්ලොක් හ ප්‍රොක්ෂ එක පාශ කන YouTube ට බ්ලොක් හම සමකාට ලංකාට බ්ලොක් එක ඇමරිකන් අමරිකාට විතරයි තුට USB ප්‍රොක්ෂ එක පාච්චි කරන්න එතකොට දැන් මෙතන පොඩි ගැටලුව තින මොකද මේ ප්‍රොක්ෂේ එක VPN එක අතර තින වෙන සමොකක්ද කියලා කටිය හම කටලුව තියෙන දැ ප්‍රොක්ෂ එක කියන එක අපි ප්‍රොක්ෂ එක කියනක සම්වාට වාගේ ගෙදර ලට් එක ප්‍රොක්ෂ එකක් බාට පරිවර්තනය කරන්න පුළුවන් හ එකන එක ඕන අපට මැසින් එකක් නෙට්වර්ක් කළ තියෙන මැෂින් එක ප්‍රොක්සි එකක් බවට අපිට කන්වර්ට් කරන්න පුළුවන්. ඉතින් ප්‍රොක්සි එකක් අපි කනෙක්ට් වෙනවා කියන්නේ අපි වෙනම රිමෝට් මැෂින් එකකට කනෙක්ට් වෙලා අපි බ්‍රවුසර් එකේ තියෙන ට්‍රැෆික් ඒක හරහා තමයි අපි ඒ යවන්නේ. ඒ කියන්නේ අපි බ්‍රවුස් කරන um, අපි හිතන්න for example youtube.com ගියා කියලා ඒක වාගේ IP එකෙන් නෙමෙයි යන්නේ. ඒ ප්‍රොක්සි uh, ඒ ප්‍රොක්සි එකේ IP එකෙන් තමයි යන්නේ. එතකොට හැබැයි මෙතන තියෙන එකම වෙනස තමයි ප්‍රොක්සි එක මේ data ඔක්කොම unencrypted. කියන්නේ මෙතන අපි HTTP ප්‍රොක්සියක් use කරොත් මෙතන encryption එකක් use වෙලා නැහැ. ඒ කියන්නේ වගේ ISP ට හරි හරි වෙන ටැකනෙක් හයි මේ බලන්න පුළුව මොකක්දම ටන්ඩට අපි ලොග්ස් ගත්තොත් මේ තින ට්‍රෆික් ගත්තාම මේ ඉන්ක්‍රප්ට ටෑකන මේ ප්‍රක්ෂේකට යන දේවල් නෝමල් වගේ අයිස්පීට කනෙක්ට බලන්න පුළුවන් අයවගේම ප්‍රොක්සිස් කත්තම ප්‍රොක්සිස් වර්ග තියෙන අපි විශේෂෙන් කිව්වොත් අපි දෙකකට කැඩුවොත් HTTP proxies තියෙනවා ඊට පස්සේ SOCKS proxies කියලා යනවා SOCKS uh, SOCK SOCKS කියන්නේ SOCKS proxy එකක් කියන්නේ සාමාන්‍යයෙන් um, මේ ඔක්කොම කියන්නේ මේ මේ එකේ FTP traffic මේ ඔක්කොම කියන්නේ මේ එකක් කරහා යවන්න කියන්නේ ටිකක් uh, ටිකක් slow proxy එකක් HTTP වගේ fast proxy එකක් නෙමෙයි uh, ඉතින් මම SOCKS වලට පස්සේ එන්නම් ඉතින් ඒ වගේ දෙකකට මේ proxies කැඩෙන මේ මම කියන දෙකක් කියවතාව මාර්ග තියන මංකෙන් ප්‍රධාන වශයෙන් වා දැනගන්න විදිට කියන්නේ මේ දෙකක් තියෙනවා තව දැන් අපිකත්තෝ ද අනිත්තක තමයි දෙක ලොකු ප්‍රශ්න තැම VPN කියන එක දැන් VPN එක කියන එත්තන virtual private network එක එකැන මේක තනිකර encrypted can end-to-end මේක encrypt can VPNs වර්ග තියෙනවා අපි කිව්වොත් uh, layer 2 tiling protocols කියනවා point to point tiling එක SSH secure SSH can secure shell එකත් VPN එකත් එක්තරා විදිහක VPN tunnel එකක් peer um, point to point යනවා ඊට පස්සේ uh, තව තව හොඳම මේකක් තමයි ඔල හැමෝම දන්න පෝඩ් ඩග44 කැන ස්ටTPS SSL සෙකිය සොකටස් ලේය ටLS කෙලත් කියලා ඇති මේවා මේ ඔක්කොම මේ එක ගණයකට අයත්වෙන දේවල් කැම VPN පොටෝකෝස් ඉතින් අපි ද මෙහෙම ගත්තහම දැන් අපි කටුවඩක් අයහන මේ ්‍රී VPN එකයි ප්‍රමියම් VPN එකයි කියන මේ මොකක්ද මෙත තින බාහනකත්තකයි මෙහෙමයි ්‍රී VPN VPN එක කියන අපි සල්ලි වන්නුවන්තම ්‍රී VPN එක ඇඩටිස්මස් යන තියෙනවා කනෙක්ෂන් බෑන්ඩ් විත් එක හරිම ස්ලෝ ඉතින් අනිත් එක තමයි දැන් ්‍රීවී මම කියන්න ඔයාලට නිකං දිනදාම් ඩියට බ්‍රවස් කරන්න ඕන්නන් YouTube යන්න ෆස්බුක් යන්න ඕන ්‍රීපියන පාච් කර කිසිම ප්‍රශ්නයක් නෑ වාට තව මොක් කයින්න ීඩියස් ඩවන්ලෝඩ් කරන්න නගේ ලොකු දෙයක් කරන්න ඕන සල්ලදීලා හොඳ වපන එක ගන්න පුළන් ති සල්ලිවලට හැබැයි දැන් ගොඩක් තින ප්‍රශ්නයක් තමයි දැන් වාගේ තියන මේ කවහයි බල්ල ඇදි කියලා ඉතින් මට තින ප්‍රශ්ය තමයි මෙච්චර කල් වාලා නිකං ඉන්ටරෙන්ට කියත් වහගේ තියෙනවා අයිස්පිට බලන්න පුළුවන් එහින්ද ඒගැන ඉතින් හිතන්න දෙයක් නැහැ කැන කැන විච්චකල් බලපු එක ඉතින් කැනවල නෝම ්‍රීබීපෙන් එක පාචික සල්ලි කල වීපෙන් එක පාචිකත් අනිවාරයම වාල ලොකුහොක වැඩක්කො එක බැංකුවක් මංකොල කන්න හරි හමත ඉතාමත කිසිම පර්මිෂන් යන්න නැතුව වෙබ්සයිට් එකක් ස්කෑන් කරොත් හරි අනිවාර්යයෙන්ම කම්පැනි එකේ ලොග්ස් ගන්න නීතියට අයිතියක් තියෙනවා ඒ රටේ නීතිය අනුව. ඉතින් ඒ නිසා ඔයාලා VPNs වලින් ඒ වගේ දේවල් අනේතිකව වැඩ කරන්න යන්න එපා. ඉතින් ඒ වගේ දේවල් වලට එහෙම වගේ දෙයක් <laughs> ඒ කියන්නේ කියන්නේ විශේෂ මොනවා හරි ethical hacking වලට මොනවා හරි VPN එකක් පාවිච්චි කරනවා නම් ඒවට විශේෂයෙන් වෙනම ස්පෙසිෆික් VPNs තියෙන පොඩ්ඩක් access කරලා බලන්න log save කරන්න ඇති VPNs එහෙම තියනවාද කියලා. තවත් එකක් තමයි දැඟන් ගොඩක් අය හපු ප්‍රශ්නයක් තමයි මේ සෙක්ෂ සෙක්ෂ SSH මොකක්ද මේ සෝරි ස්ටාලින් කියන මොකක්ද කිය සෙකියෝෂල් එක ඉතිං ඉතින් මේස ස්ටාලින් කියන බේසිකල මක සාගල විදිට කිවත් අපි කනෙක්ටන අප හිතන්න ආට වපස එකත්තියනකම සල්ලට වපස එක ගන්න අපි කනෙක්ටන වපස එකට ඊට පස්සේ කනෙක්ටල අපි සොක්ස් um, පොක්ස එකක් හදනවා ඊට පසේ ඒ සොක්ස් පොක්ස එක අපි බ්‍රවස uh, එක පාවිච් කරනවා ඊට පස්සේ අප බ්‍රවස එක ට්‍රෆික් තනික අප යන්න සෙකියෝ ශෙල්ල කාහ යන්න එක ස තමයි ටාන්ලකින් තම යන්නෙත් හැබැ මේ එක ටිකක්ස්ල හැබැයි ඉතින් මේක තියෙන එකම ඇඩ්වාන්ටේජ් එක තමයි ඩිකේට පපස එකක් වෙන ට ලොක්ස් මකන්න පුළුවන් ඉතින් බොකෝ තනික ලිනක්ස් බොක්ස කියන නිකං ටන බ්ලොක්්ටික අයින් කළදන්න එහෙම නැත්තං මෙතන තව තියෙන මේකක් තමයි අපි තව කටිය හන දැන් කොහොම මුළු මැසින් එකම ට්‍රෆික් සකෝස් මේශල්ල කරහ ශේෂෂ්ටාන්ල කරහ යවන්න කියලා ඉතින් ඒකට පුළුවන් ප්‍රොක්සිෆයි වගේ ටල්ලක් ියස් කන ම කියන එක උදාහරනක ටස් ගොඩක් තියෙනවා එක මේ ්‍රීය වන ම දන්න නැහැ ගොඩක් ඒව සල්ලිවට තියෙන ඉතින් ඒ වගේ ටූල් එක පාච් කළ මුළු කම්පියටකම් ට්‍රෆික් ඔය සොක්ස් පොක්ස එකක් හරහ යන්න පුළත මුළු කම්පියටකම් ට්‍රෆික් යන්නේ වපස හර තව ප්‍රශ්නයක් තමයි මේ ටෝ ගැන එකැන මේ අනියන් නෙට්වක් එක ගැන මේ ටෝ කියන්න මේ කැවිල වෙනම මේක වෙනමක් දෙයක් එකැන මේක මේක පාවිච් කල මන්න රකමන් කරන්න ෆෙස්බුක් කියන්න කියලා මොකද මේ ටෝ යුස් කරනවා කියන්නේ අපේ ට්‍රෆික් එක එක එක රවටර්ස්වට මේකැන මේකන වාදම් ප්‍රඥයක් නිකං ට්‍රෝ යස් කරනවා කියෙන රවටර්ස් ලෝක වටේම වගේ තියෙන මේ පැකට්ස් යනවා එකන්නේ රවටස් ගොඩක් කහයකතයිම ඇනනි ඇන නිවස් නැටුව ඇතම ට්‍රේස් පැක් කරන හරි අමාවේ එකන අන්තික ෆයිනල් IP එක ගත්තොත් එය IP එක පස්සකට පන්නකට පන්නගෙනග IP රවටර්ස් ගොඩා කරහත්තම පැකට්ට ඇවිල තිය ඇතම දැක රවට කියලගන්න බොහදුරට දැහිතන කට අතර ිසික රවට ලන අතරම අප ටෝ පපිේෂන් අපේ පිසි ඉස්ල කරම අපිත් ටෝනෙට්ක් එක්තරාවදික රවට ගත්තම ඉතින් ඔය වගේ තමයි ගැන්න අපි අපිතුමුද අපි ලංකාව ගත්තොත්තේම අපේ මේ ජියෝග්‍රෆිකල් ඒරියක කීප දෙනෙක් ටෝ පපිේෂන ඉස්ල කරන්න න්නවා එතවට ඒ පපිේෂ ඉස්ල කරන හැම නම මේක ටෝ කිය පපිේෂන් ටෝ නෙට්ුවක්ගේ රවටක් තම ගොල ඇක් කරන්න එතකොට එතකොට ති මේ මේවා ගැන පැකරසක ඇමරිකාටයන චයිනවටන ජපන්වට ගල අන්තිමට තමයි ෆයින ඩිසිේෂන කන ගොඩක් ගොඩක් මෙට පින් පොයින්ට තමයි මේක යන්නඉතින් මේ ටෝ කිවහම එක වෙන්ම ඩීප් වෙබ් එකට අයිති වෙන පැත්තක් ඉතින් ඒක වෙන්ම දේවතින අනිතක තම ටෝ යස් කර ෆස්බුක් කියන්න පමක අයිප හැමතිසම චේජන ල බ්ලොක් කලයන ඒ හින්ද එක විශේෂෙන් කියන්න ඕනේ තවයකත්තම මේ ඩ ඩීප් වෙබ් ගැන අපි පොඩ්කාස්ෙන් අප රැකමන් කරන්න යන්නව පැත්ත වැඩිය රිසර්ච් කරන්න කියලා හොමද ටෝ බ්‍රවස ොඩක් කට දාගන්න ඩීප් කියන එක වචනතක් ගලට මේ ක්ස් කරන ොඩක්ට රුණාවන ති ඒත්තෙක් මේ ටෝ කියන පපිේෂන දාගත්තාම ඒ හරි පහසුවෙන් ගලට ක්ස් කරන්න පුළුව ති අපි රැකමන් කරන්න හැමකොද යන්න කියලා එකට හේතු කීපයක් තියෙනවා මේ එකක් තමයි ඉතින් ඔගොල්ලෝ සාමාන්‍යෙන් අන්තර්ජාලි සැරිසරනාවගෙන මේ ඩීපගේ ඇක්ස් කරනවා කිය ඕගොල්ලය කියලා රජිස්ට වෙනවා සමාරය වගේ තියෙනවා ක්‍රමිනල් කේස් ඔය වගේ ගොඩක්ට ඒට හොඳ තෝතැනත්තමයි ඩිපෙබ් කිය හැබැක් මෙම එක පාවිච් කරන හොඳ ක්‍රමත් තියෙනවා එක ඒවගේ අපිට නරකදරත් පාච කරන ඔය දෙකම කොහොමදයි පාවිච්ච කරන තමන්තමයි ඉතින් මේ මේ පිළිබඳ කැන මේ ගැන ඉතින් විශේෂෙන් ප්‍රසේෂ කරන ගොඩක් පවිසන් වන්න ගොඩක් දන්න නතු යනයිට වසෙක් ම තාව විශේෂෙන් කය මැල්වයා රැන්සම්ර රැන්සම්ය වගේ ගොඩක් දේවල් ඩීපබ් එක තිනවා ඉන්ස්ෝල් කරන්න ගිහිල්ලා කැන පවිසංවෙන්න ඇතම අතම ොද මේ ඉස්ෝ කරන්න දෙයක්න එක දෙක ෆෝරම් ොඩක් න ඩක් කට වාගන ෆෝරම්සල වගේ ලිින්ක් නවා ගොල්ල කිසිම දෙයක් හිතන්නතු ඒ ලින්ක කලික්කරම ඔටෝමටිකල දන්නෙත්නෑ මේගේ පිසක මේ මැල්වය ඉන්සල ති රයිති නිසා ගොඩක් කටරහ වෙලා තියෙනවා රැන්සමය ඉන්සලුනා කල කියන්න වගේ පිසක තින ඩේට ඔක්කම එන්ක්‍රප්නවා අයිට පස්ස වට ඩිකප් කරගන්න ඩේට්ක අනිවාරෙන්ගේ <laughs> රැන්ස් රැන්සලට ගෙවන්ඩ නවා මතමයි මොකද ගලට විශේෂෙන් කියද රැන්සම්බේවල ඉස්සර වගේ මේ අද කාල පබ්ලික් ක්‍රප්ට කරි පාශවෙන් හිද කව හිතන්වත් බැඩි ක්‍රප් කන ටූල්ල පාවිස් කල කිය පකන ප්‍රයිවට් කියකක් නැතුම් ප්‍රයිවට් කියක තින ඇටය කලාගරින් පබ්ලික් ක්‍රප් ගික දන්න දන්න ඇති අපි ඊමේල් සල් පාශකන පජප කියල හරි අමාව කඩන්න හිතන්නවත් බෑ හින්ද රැන්සම්බේවලි <laughs> බේරන සල්ලිගවලන කොයිතින් ඒයට අම්තරගට කම්පියට අම්ත කරන්න වෙනවා හිත හදාගන්න තියන්නේ තමන්ගේ ඩේට දෙක තිබ්බටික කාටරි පරිත්‍යයක් කරා කියලා <laughs> මුකුත්න තුවිතින් මේ නිසා ඒදේ කරගන්න පා මොකද මේ ගොඩක්ට පපිේන ට පපිේන දගත්තම ඒදට මුණ දිල තියෙන හැබ කට්ටිය කියන්න මහ තමට ලැජ්ජයි එහම දෙකුත්ති නම අවසන්ට උනා පස අයි මේක මේක මෙහමුණා මේක අපව් මේ කරන්න කොහොමද තමයි කට්ටිහ නිසා කවදත් ඒදේ කරන්න යන්න එපා ගියත් ඔොල එක්කෝ යන්න හරි පරසමින් වලට හරිට ඒද ඇක්සස් කරන්න පුළුවන්න ඉතින් ප්‍රශ්න ගොල එක පාවිච්චිකට හැබැයි එක හොඳ විදියට තමන් යන තමන් පාච් කරන විදිහ තීරණය කරන්න ඕන තමන් තමයිතින් ඒත්තක මේ ඔසන කතාරද වීපෙන්ගෙන කතාරත් මට තව දෙයක් තිනට අඩ කරන්න හොද ගොඩක්ට වීපෙන් කියලගත්හම ගොල්ල හිතන්න මේ ඔය දැනට පාචක නො පොඩි පපිේෂන් කෙ තර ඇතරම වපෙන් අප ටෙක්නෝස් ගත්තම කීපයක් තිනවා උදාහරණයක්ද දැන් අපි ඔය පාවිච්චි කරන එක ටෙක්නෝජිගත්තමයි අයිපසෙක් කියන එක එකක් අපි පාචික සාමයි නෙට්ුවක් ලේහෙම ලේ ත්‍රී කෙන ලේක තම අපේ න අයිපසෙක් පොටකෝල්ල යස් කරන්නේ ඒ ඇත්තරම ඉන්ටසෙන් අයිපෝෂන් සික්සෙක් අපපු ටෙක්නෝජගත් තමයි IPසෙක් කියල කියන එත් එකතව පාච්චනවා ලේට ටනලින් පොටකෝල් එකක් L2TP කියලා ඔගොල සමරකට දන්නවා ඇති ඒවගේම පොයින්ට පොයින්ට ටනලින් පොටකෝල් එකක් තින ගොඩක් VPN සොෆ්ටඇසල පාච්ච කරන මේ පොයින්ට පොයින්ට ටනලින් පොටකෝල් එක ඕක වින්ඩෝස් වගේ වින්ඩෝස් මැක්කෝස් වගේ ඔස්සක් තමයි ගොඩක්තුට අපිට අපි ඉන්ඩස්ටිකට එන්නේ ඒත් එක්ම SSL හමදන් TLS සැකව සකොට යස්ති නොතින් එකත් ඇත්තනකොත් වපන් පොටකොල් ඇත්තමයි ඕ අපි හැමෝම දැන් ඔය අපි මොන බෙබ් එක බ්‍රවස් කරත් අයි පාවිච්චි කරන්නේ ඔය ලේක uh, තමයි මොකද අනිවාරෙන් අපි ස්ටපස් කියලා කියන්න ඔය එසෙල් තමයි ඉතින් ඔක ට්‍රන්ස්පොට් ලේකෙදී පාවිච්චන අපි ටල්ස් කියල කියනවා සෙල් අපි කියලම පපිේෂන් ලෙරි පාවිච්චන පොටහෝලකට ති තවගත්න ඕපන් පින් කියල ඕපන් පින් කියන පපිේෂන ඇත්තමකොත් මේ එක ගොඩක් තින දැනට පින්ඩස්ටේ ගන්න තින වපෙන් පපිේෂන් තියන ඔසද ඔය පපිේෂන් ගොඩක් පාවිච්ච කරම ඕපන් පින් කියෙන ඕපන් ස්ටනඩ තින වපෙන් ටූල් එක ඉතින් මේ ඇත්තන වැඩකන්න පොයින්් පොයින්් සහ සයිට සයිට් කියන විදතමයි මේ ඕපන් නීපෙන් ඇපලිකේෂන වැඩ කරන්නේ uh, uh, ඉතිං uh, ඒකත් එක්තරා විදික වපෙන් පොටකෝල් එක Uh, ඊට අමතර අපි දන්න තමයි uh, කලින්කිවගේ ඔසනකව ස් ටනලින් ගැන ති ස් ටනලින් කිලගම ස් කියලක ඇතමක සැකවශල් ඒ ඇත්තමකොත්තෙම රිමෝට් ටක්ස් කරන්න තිය නෙක්තල විද පොටකෝල්ල කොල හල සමර ටෙල්නට කියන පොටකෝල්ලක ඉතින් ටෙල්නට කියන පොටකෝල්ලක සාමාන්‍ය අපි ක්ස් කරනකොට එකද ට්‍රස්මිටන ඩේට ඔක්ම කලිය ටෙක්ටම ට්‍රස්මිටන ඉතින් ඒක එන්හන්ස් කරලා තමයි එක නිවර්ෂනයක් තම ස්චලි ටැවිල්ල තින් තින් ස්චලති වෙන්නේ අපි යවන ඩේට ටික එන්ක්‍රිප් කරන එකද ප්‍රසේ පොඩක් වෙන සිතින් ඒ ස්ච කිය ටෙක්නෝජි යස් කරලා අපිට පුළුවන් අපේම කියලා වීපෙන් නැකමතන් අපි අපිට පුළුවන් පොටකෝලක තරු අපි පාවිච්චික මොක්කරි වපක්ම අත්තම ඩෙඩිකේට් සර්වයක් වෙන්න පුළුවන් ඒ තරු අපිට පුළුවන් වපන් ටන්ලක් ක්‍රියට් කර ගනිතින් ඒවගේ මේ වපන් ටන්ල අපි එක හොප් එකක් කර අපිට ඕන්නන් කරන්න පුළුවන් හෙමනත්තං මල්ටිපල් හොප් හර අපිට මේ රව් ට්‍රික රව් කරන්න පුළුවන් ඉතින් එකට අපි කෙනවා සාමනෙන් එසට රිලේයින් කියලා කැන ට්‍රික් රිලේන් කියලකෙන තන් ටනලින් රිලේ කියල කියෙනවා ඉතින් ඒකති කරන්න අපිට පුළුවන් අපේ එන මේ සෝස් රික්වස්ට එක මල්ටිපල් හොප් සරහ අපිට එක ට්‍රන්ස්මිට කරන්න අපේ ඩිස්නේෂන එකට ඉතින් ඔටික තමයි වපෙන් ගත්හම හමත්තම් පොක්සි ගත්තා මේන් ලට කතා කරන්ති හෙම සුද ඔව ඒ ඉතාමත් හොඳ ටිස්ක්‍රපෂණ එකක් දුන්න දනංජ ඉතින් ඒක තමයි ඉතින් ඇත්තට මෙතන සිද්ධ වෙන්නේ තවයකත් තමයි මම කියදුනේ ගොඩක් අය අහන ප්‍රශ්න තමයි හනවා දැන් මේ ෆෝන් එක කෝම ස්ටන්ලින් කරන්නේ අපි කොහොමද ලොකු වපෙන් එක ගන්න මේ මේමගේ ලොකු දේව හමට නිකන් සාමාන මිනි සුත්තහන මගේ ප්‍රශ්ි මට කියන්න තිය ඇතරම වාල ස්චර ලොකු හොක වැඩක් කරන්න න නිකම් බ්‍රවස් කරන්න ඇති ෆිරිපෙන් එක පාශ් කන කිසිම ප්‍රශ්යක් නෑ ඕල අවශ්‍යදය කරගන්න ඕල මෙතන මේ තාමත්තිකැඩ ලොකු හොක වැඩක් කරන්න නම් එකතින් එක it's up to you ඉති ඒ වගේ දෙයක් කරන්න ඇති නිසා ඉතින් මේ පොඩි ්‍රීවී පෙන් එක පාච් කර කිසිම ප්‍රශ්නයක් නෑ ඇති කවරුත් ඒගන කැන පපිේෂන ගත්ත කියල ගැන තමට කන තමන්ගේ අවස්ථාව විස්සල මොකද කියල බලන්න කොද වාට ඔන්න ඇතරම ෆස්බුක් වගේ වෙබසයිට ක් කරන ඔගලන්ටේට ස් තනම න්න ඔන්න ්‍රී පෙන යුස් කන මංසි ප්‍රශ්නයක් නෑද හැබයි මොකද මේ ඔගොල්ල කොහොමත් ඔය ඇපලිකේෂන එක පාච්චි කන පටන් ගදී ඔගොලන්ට අනිවාර්මේට ඇපලිකේෂන ගෙන ඇග්‍රිමටයක් ඇක්සෙප් කරන්න ඇති මහිතන්න ගොඩක්ට කියන ඇති කරන දස ගොඩක්ට කරන්න ොට අග ලක්සට කරනවා ම කියනවා ඔග හැමෝම කියවන්න මොකද ඒකද ඇතරම තියෙනවා යගොලන්ගේ ලීගල් ටර්ම්සන් කඩිෂන් නොගයක් ඒවගේම මොකද මේ ගුල්ලන්ගේ ඇපලිකේෂනෙන් අපට අපෙන් ගන්න පර්මිෂන් කීපයක් තියෙන ති ඒටක හට රීට කරන්න මොද මොබයිල් ෆෝන ොල දානවා මොද මොබයිල් ෆෝන් ගොඩක්ටිය පාච්චකන තමගේ සෙන්සිටව ඩට දැන් ස්ටෝ කරන්න ඉස්සර වගේ නෙමේ මොකද ෆෝන හර අත ළඟ තියෙන නිසා එක ටක්ගල බැංකව නම්බර්ස් බැංකොන් පස්සෝ ඔයගේ දෙවල් සේව කන තොට ඔගොල්ල අපිටමකු ඇන්ඩරෝයින් මොබයිල් එකක් නම් ඔගොල්ලෝ Google ඇප්ස්ටෝගෙන් අපයක් ගදි හරට චෙක්කල බලන්ට ඒ ඩවලෝඩ් කන ඇපලිකේෂන එක ඔගොල්ලගේ මොන මොන දේවලට පර්මිෂ ඉල්ලන් කියලා අපිතම ගදාහන පපිේෂන එකතේ ඒගොල්ල ඉල්ලන වගේ නෝඩ් නෝට් පඩ්ලට ට අමතර වගල මීඩියාවලට වගේ කෝල් ස්ටලට වගේ පර්මිෂ ඉල්ලන ඇතරම එක වපන නෙම කොද වපෙන් කන්න එක යට ඇතරම අවශ්‍යනයගේ ඇන්ඩෝඩ නෙට්වක් ලේකට හමනත්තන් ගොලගේ නෙට්ුවක් ඉන්ටෆේස් ක්‍රේට් කරගන්න ඔස් ලවල් එක පොඩි ක්ස එකක් විතරයි පමිෂණක් විතරයි ඇත්තමකොත්තෙම වපන් uh, ටූලට අවශ්‍ය ඊට අමතර කිසිම දෙයක් අවශ්‍ය වෙන්න ඉතින් ඔගොල් අනිවාර ඔගොල පපිේෂන ිස්ලක දෙක චෙක්කල බලන්න එක මස්ට එකක් එක අනිවාරම චෙක්කල බන්න අතෝගල දන්නතු වෙන පපිේෂන දාගත්ත කියලා කියන්නේ සමට වාට දන්නතු ඔයාව හැක්වෙලා තියෙන පුළුවන් ඉතින් එක අන තවක දයක්තින මේකද මේ ඔස දැන් අපි සාමන වපෙන් ගත්හම ගොඩක්ටේ බයනවා මේයාලගේ ඩේට බ්‍රීච්වේ කියලා එකන යසනෙන් පහසු අනත් කට්ටය ගනී කියලන ඇත්තර මෙහෙම කරන්න හැ ඕට බයනැතුව ඒ ඇපලිකේෂන යස් කරන්න පුළුවන් හැබැයි ඔයා මොක්කරි ඉල්ලීගර දෙයක් කරලෙ වෙරලා ඔයාව යම්කිසි දෙකට අහුනොත්තේම අහුනම් පස්සේ ට්‍රැක්කරග නෙද්දී පාත් හරහා එතකොට ඔයා කැන අපිතුමක පොලිසිගන්න පුළුවන් සිඩිගෙන පුලන් ඒ දැනගත්තොත්ේම ඔයාල මෙහම පපිකේෂන යුස් කල තියෙනවා ඒගලන්ට පුළුවන් රික්ස් කරන මේ වපන් පොප්‍රවයිඩගෙන් මේ යසගේ ට්‍රෆික්ටික දෙන්න කියලමකොද අපි ඇක්සස් කරපු මොනාද ට්‍රෆික්ටික සාමානෙන් ඒගොල්ල බයින් ඩේට තියාගන්නවා ඒගොල්ලන්ගේ වපන් සර්වස්සල මොකද ඒක තියාගන්න ඇත්මකොත්තේම කලයින්ගේ කලයින්ටයි සර්විස්සක දෙ හොඳට දෙන්න නිසා ඒවගේම අපි ඇග්‍රිවෙද්දි අපි ඇක්සස් කරන ලෝක්ස් ගැන අපි යන යවාල් සේකොල් ලොක් කරන්න ඒගොල්ලෝ අපි පර්මිෂන් ගන්න එතකොට යවාරල්ලට වඩායකොල ගන්න අපි පපිේෂන කනෙක්ටේද අප ඔතන්ටිකේෂන් පාට අපි කීපාරක් මේ පපිේෂන් ක්ස් කරද අන්න අපි කොච්චල්ලා මේ වපනගේ ලොග්වෙලා හිට දෙකනක් වපන පාචිල ඩියවරේෂණක වගේ දේවල් ඒන්ෆමේෂන ගොල්ල කොමත් ගොල්ලඟ තියාගන්න බැරලත් මොක්කයි ලීගල් ප්‍රශ්න නිසා ඒවපන් ප්‍රවඩකින් ඩිටිය සිල්ලොත්තේ මේ ගොල්ල ලීගල් ඩොකිමන්ට් වලට අනිවාරෙන්ම ඒගොලු දෙන්නේක සැදී පැදිල සින්න ඉතින් තමන් තීරණය කරන්න ඕන තමන් කොහොමද මේ දෙවල් පාවිච්චි කරන්න කියලා ඉතින් ඔසඳ මේතක් අපිට තව ප්‍රශ්න කීප ඇතිබති අපි වපන් ටොපික් මෙතනින් වරකර මොකද මහිතන අපි කියපු දෙවල් ප්‍රමාණොත් වේ කියලා අපේ පෝඩ්කස්ට ගානායට ඉතින් අපෙන් සහන් දේවින්ද සහන් දෙවින් ප්‍රශ්නයක් අපෙන් හනවා හවට ස්ටාට් ඉන්ෆසෙක් ජර්නි අපේ කැන ඉන්ෆර්මේන් සෙකට ජනයක් කොමදයි පටන් අහමතයක් අපි ඉන්ෆර්මේන් සෙකටගෙන ඉගෙන ගන්න පටන් ගන්න කොහොමද කියලා ඉතින් අපි පලු පිසෝඩ් ගුණ තන්න ගැන පොඩි දසත් දෙන්න අපි පලු පිසෝඩ් අපි ගැනටිය කතා කර ඉතින් අපි මේක සහන් ප්‍රශ්නය අප නිසා අපිතන පොඩ්ඩක් ඒගන පැදි කරන කියලා ඉතින් ඔස මහිතන එක වාට මට වඩා ඔයාට හොඳ අයිඩගත්තිය වා කොහොම ඉන්ෆෙක් ජනක පටන්ගත්ත කොහොම කියල මොකද ම ඇතරම ඉන්ෆමේන් සිකට වැඩිපුර කරන්න මගේ ෘත්ම පැතමක වන දෙයක් ඔයා දැනට ෘතිය කරන නිසා මහිතන වාට එක හොඳ අයිඩගත්තිය කියලා ති ඉන්ෆර්මේෂන් සැකවටි ජයන එක පටන් ගන්න මට අලුත් එක්කනට මට කියන්න තියෙන්නේ ලංකාව ගත්තොත් විශේෂයෙන් ගොඩක් අය මේ පිළිබඳව ඉන්න ලෙක්චරස් ලවත් ඉන්න අයිති මේ පිළිබඳ වැඩි දැනමක් නැහැ මොකද ම ඇත්ත කිවොත් ම පොඩි කාලේ ම මට මතකයි ම ජාව ගෙන කරන්නකොට ම කිවවා ම සැකව සයිට්කට ආසයිමස් ම මොකද කරන්න ඕනක ඇති මිස්ල කිව සැකවට කිවා වැඩි ගලන්ගදන කවුත්තක ලොකු ෆිල්ඩ එකක් නෙමේ කරන්න දෙයක් නෑ ඇති ඒවගේ මෙති මට එකෙන් තේරුන්ගේ ගොඩක්කට හරි කලිය අයිඩයක් නෑ මොකද ඉදශ්ක වෙනෙක් ලෝත් ඒක එක සාදාගනයි මොකද ලංකාවති හෙම මේ පිළිබඳ කවතිම දකලත් නැහැ ඉදශ්ක මොකක්ද වෙන්න කළ ති එක බිකන මෙත නොලේජ්ජක මධිකමක් තියෙනවා ඉතින් එක තමයි වෙත ලොකුම් ප්‍රශ්නය ඉති ඒහින්දා මම මට විශේෂෙන් කියන්තින මම ෆිල්ඩ එන්ට වෙන්න හදනකට හපු හපුක් හරි මට පොසිටව රිප්ලය එක කාරය නෙකටව රිප්ලයිමයාව ඔක්කොමකම එක කරලා වැඩක්න ෆිච් එකක්න අනාගතයක්නය කියලා ඉතින් ඉතින් මට කියන්න තියන්නේ මේ ෆිල්ඩ දැන් අපි තම තවයකත් කොහොම ඉගෙන ගන්න කියනක පොත්වලත් නැහැ පොත්වලත් එච්ච කිවට මේ දැන් ෆෝක් සම්ප සිට ප්‍රසිකන කන්න කිරීම ලයිබරලගේ පොතක් කියන දැන් ්‍රයිබ් එක පොතත් වන හවට හැක් කියල පොත්ති නෑන ඉතින් ඉතින් රිවස් ඉන්ජරෙන් කිවත් මේ ටොපික කන කොහෙන් ගෙනගන්න කටිට ප්‍රශ්නතිීම ඉතින් මට කියන්න දෙන විශේෂෙන් මේවා මේ පැත්තට ගොඩක් ආසයි නම් පටන් ගන්න හොඳම පැත්ත තමයි මුඩින්ම පටන් ගන්න බේසික් හැමකිම බේසික්ස් කියෙන ගන්න පටන් ගන්න කියන කම්පියට ආකිටෙක්චස් ගැන සප um, ආකිටෙක්ෂ ගැන පොඩක් ගෙනගන්න නෙටව පොටකෝස් කන ගෙනගන්න TCPIP ගැන ගෙනගන්න UDP ගැන ගෙනගන්න ඉතින් කොහොම ෆංක්ෂමනික බේසික් හොඳර හදාගන්න ඊට පස්සේ මට කියන් තියෙන මුලින්ම ප්‍රෝගමින් පොඩක් හොඳර ගෙනගන්න පයිතන් වලින්ම පටන් ගත්තේ ඉතින් මම ඇත්තට කිව පටන්ග බැච්වලින් පොඩි කාලා වයිගස් ලියන කාල පොඩි පොඩි විින්දෝසල බැච් වලින්ගේ පොය වැන්තම ප්‍රෝගමට බැස්සට පසම සීවලට පැන්න ඉට ප සිටික් ටිකක් එච්චර දෙයක් මල් කරගන්න පොඩි කාල කනටයක් කම්පිකට වැඩි ටසම පයිතන් තය කාලයක් හිට ඉටස මයි විඩෝසේපියකට බැස්ස ඇති ඒවගේ මංකෙන එක ලැන්වෙජ පොඩ හරි දිගෙනගන්න එකෙන් කරගන්න මෙහම ලැන්වෙජ කිවහම තව කන්සින් පොයින්ට ගත්තම ගොඩක් අයිට තියන්න දැන් කට්ටිය කියනවා මෙම බිස්නස් ටල්ස් හදන්න ඕන හෙමනැත්තං ERP සිස්ටම් සමයි කැනු සිටි සොඩ අපි හදන්න ලන් ලැන් එක ම කියන්න ඒව කරන්න කියර ම කියන්න ප්‍රෝගම ලැන්වේජකින් ෆක්ම්ප බේසිකල ස්ටටව වික්වස්ල කරන්න කොහොමද රිවශල්ල එකක් ගන්න කොහම කෙන කනෙක්ෂණ එකක් ගන්න කොහොමද හෙමනැත්තන් ්‍රිප්‍රහි පොඩි ඇපලිකේෂන ගහන්න ඉට පස්සේ පොඩක් සෙල්ලන් කරන්න මේ පපලිකේෂන එකත් එක් කැන හැකින් කැ හැකින්වලට සයිඩ රිලට දෙව විතරක් පමණක් සීම කරන්න නැත්තං වෙන්න මෙලන්වේ ජක් ගන ගන්න ගිහිල් අන්තියන ඉවරයක් වෙන්න හිද මම කියන්න පුළුවන් තරන් පැත්න එකකට සීම කරන්න එහෙම නැත්තම් රජිස්ටික ඕපන් කරන රජිෂයක් පෙජිස්ට්‍රී එක කිය එකක් කියවන්නේ කොහොමද හෙමනැත්තං um, අපි කොහොමද ස්කල් ඉන්ජෙක්ෂන් ඔටෝමේෂන් කන ටූල් එකක් යන්නගේ පොඩි දෙයකින් පටන්ගන්න ඊට පස්සේ මම ඇ ප්‍රගම ඉගෙනගන්න අතකොතුර එම එක එකක් කරන්න පයිවගේම පහින්න වෙබ පපිකේන් සැකටට ඉගෙනගන්න පොසස් ක්‍රපින් SQL injection CSRF server site රික්වස් ෝජ SSR ඉතින් ඔය වගේ දේවල් තියෙන තියගේ බවන්ඩ පිට සිගෙන ගන්න ඉතින් uh, හෙම කරලා ටීසට ඊට පස්සේ ටික ටික වෙබ uh, පපිකේෂන් මං කියන හරිම ලේසි ගෙනග නොකට පුළුවන් පොඩක් කාලි වැෑකව ඊට පස ඔතන බහින්න පුළුවන් පේටේෂන් ටෙස්ටින් සයිද ඉන්ෆස්ක්ෂ සයිඩ්කට හොම කලටසේ කැප්චිත ෆලක්ස් තින CTF තියනවා ඊට පස්සේ ඕයිකනගෙන ඊට පස්සේ බහින්න ලෝව සයිට මංක අනිවාරෙන් අනිවාරෙන් ්‍රශ්කර න පැත් ්‍රව ෙන්ජරින් සයිට ශකවරින් සයිට ති එක හොම තම ස්රහට යන්න තිකට වයිෆයි හැකින තිගෙනගන්න පුළුවන්තරන් කාලය වැෑ කරනිට පස්ස සටිකේන් තියන ස්ටිකේන් පාත් තියනවා මාපික් පෞගේ පිසෝඩ්ඩෙන් කතා කලා වගේ ඔSCP කියල කත්තියන තිය වගේ පේෂන් ටෙස්සිං සයිඩ් යන සටිකේන් තින ඒව කරන්න පුළුවන්ත තම ඉම්පරු කරගන අප්ඩේට් එක ඉන්න ප්‍රක්ටිස් කරන්න එහෙම එහෙම ඉබේම කරන්නකොට ඕට තේකන වගේ ලෙවල්ල මොකක්ද කියලා ඊට පස්ස බයනතුව ඉන්ෆසෙක් ෆිල්දකට හරිමකැන් ඉන්ෆෝසෙක් කන පේටේෂන් ටෙස්ටිං පිල විශේෂයෙන් මොකද මේක ගොඩක් ඉතිං ගොඩක් ඉතින් අපි මනසින් වැඩකන්න පැත්තකැන් ගොඩක් මේක ටලන්් පෙන්න්නකැන් හොඳට හොතට මේ අපි ඔබ්ඩේට් වෙලාගෙන එන හැම අභියෝගයම බාගන් ලෑස්සේලාගෙන හින්ද වට රෙඩි කියල හිත අනිවාරෙන් වට අනිවාරෙන් හොට තැනකට අන්නපල ඉදශ්‍රික ඒක මට අනිවාරෙන් වාටම තේරන ලෙවල්ල මොකක්ද කියල මේ ඔක්කම කරන්න ටිකට නෙමකට එක පාග බැහැම ලෙවල් එකට එන්න අපිට කල්යන අතින් කොච්චරන ගිවක් කරන්න එපාමට කියන් තියන්නේ ති බාගයක් කනකට තේරේ වැඩක් නැහැදම් කුත් නැහැ ජොබ්බෙකුත් නාරකත්නය එහම හිතන්න එපා මට කියන් තියන්නේ පුළුවන් තරන් අපි නිකම් එක බොඩි බෙඩිං වගේ තමයි කල් යන ඉතිං ඒ වගේ තමයි ඉති මට කියන් තියෙන එක කොහොඳ පටන් ගන්න කියලා සාමාන්‍ය ඉතින් අපි ඕනම දෙයක් ඉගෙන ගන්න එමනත්තන් අපි ඕනම දෙයක් අපි එක්ස්පිරන්ස් කරන්න අනිවාරම අපට කැපීම කියනක තියෙන එක අපට ූමනාව එමටතර ඇම් කියන වචනය කිවොත්තේ හරි ඉතින් ඒක තමන්ට තියෙන අනිවාරම තමන්ට එකැන ඒ ෆිල් එකේ පටන්ගන්න ඕන තැන තමන්ටම තීරණ කරගන්න පුළුවන් ඉතින් ගොඩක් ්‍රිසෝස් තින දැන් අපිට වේලබල් අපට ක්ස් කරල අපට ඉගෙන ගන්න ඉතින් ඉස්සරතක සාපක්ෂපි කරන බලකොට ඉතින් ඉස්සරන එතරමරක රිසෝස් ලංකාව තිබෙන හැබ දැන් අපට ඉන්ට් කියන ෆැසිටියත් එක් අපට ගොඩක් ්‍රිසෝස් තියන අපට ඉගෙන ගන්න ඉතින් පටන්ගන්නට පුළුවන් රොසඳ කිව්වගේ ප්‍රසාක්ටෙක් චේමනත්තන් CPU ආක්ටෙක්චක් කොයි වගේ තියෙන්නේ දහරනක් විතර කිවොත්තම x86 ඒවගේම x64 වගේ ප්‍රසාක්ටෙක්ච ඒවගේම ආක්ටිච කොම සවාක්ටෙක්චය ුත්තෙක් වෙනස් වෙන්න ඒවගේ දේවල් මුලයිදම් ඉගෙනගන්නගෙන් පුළුවන් ඔගොල්ලන්ගේ මේ ජර්නික පටන් ගන්නතින් මහිතනවා සහන්ට අපි කිව දෙවහට පැහැදිලිවනතින් අපේ ආන්සක මහිතන ප්‍රමාණත් වෙන්න තිරනේ දවසන ඕ හරි ඒත් එක් ඔසුද අපේ හෂාන් ලක්මල් අපේ හෂාන් කෙලෙක්ෙන කියන මාදුරනලා යාලුවෙක් ඉතින් ඇතමකුත් හශාන්තමයි හයිපස්ටලා කියලා යා වෙන පෝඩ් කාස්ටක් කරන ඉතින් එයා හෝ ප්‍රශ්නත්තමයි මොකද ගොඩක් කැමති මේ ෆිෂන් සිකට ෆිල්ඩිට යා මහිතන්නේ ඉදිරිට ඒ ෆිල්ට එන්න ඉන්න කෙනෙ ඉතින් යහන අපේ පර්සන් ලෙක්ස්පිනස් මොනාද අපි මේ වැඩ කරන ෆිල්ඩ කියලා ඉතින් ම මුලින් මගේ ෆිල්ඩ ගැන කියන්න ඉති මොද මගේ ෆිල්ඩ ඇතරමක ඉන්ෆමේන් සිකට මේ ම ඇතරම ඉන්ෆමේන් සිකට මේ කරන්න ඇතර මේ ලිගන මට ආසාාවට මට මගේ හොබියකට ම ඇතරම ෘති වශයකන් සිස්ටම් ඉජනය තර මගේ එක්ස්පිරන්සක සාමාන ඔසදත්තක කම්පය කරන ගොඩක් වෙනස් ති මට තියෙන ගොඩක් දුරට සර්වත් එක් වැඩ කරන්න ඒවගේ මනත්තන් නෙට්ුවක් ලේක වැඩ කරන්න ඔය වගේ දේවල් තමයි ගොඩක් තිනතිං ඒවගේම ෆයවෝල් ඩිවයිස සෝවත් එක තමයි මගේ ජොබ් එක ගොඩ නැගල තින තින් ඒක තිය එන එක්ස්පිරන්ස එක සාමාන්‍යෙන් හරි වෙනස් මහිතන අප එක්ස්පිර සනිතර ගොඩක් වැදගත්තේවී අප මේ කියනදය සාමාන්‍ය අපි ජොබ්ිකට කියලා මුලින් පටන්ගද අපිට පොඩි තියෙනවා පොඩි වෙනසක් යන ෆීඩට අප එන්ට වෙදම අපට පහිතාගන්න අපි කොම ඔෆිසිය කියලා සාමානෙන් පාලිම වැඩ පාලිපාර වැඩ කරන්න කියලා ඒක මහිතන හැමෝට මල්තෙන් ජොබ්බිරණ කට තියෙන එක්ස්පිරන්සයක් වේවී ඉතින් ඒ එක්ස්පිරියන්ස එක එහෙම මටත් තිබ්බා මටත් පටන් ගන්න තැන කොහොමද ඇත්තක බිහේ වෙන්න කියලා මට හිතාගන්න බැරුව ඉතින් ඒත් එක්ක ටිය කාලයක් ඇද්දි එක්ස්පිරෙන්ස නිකම් ම කොහොමදම වැඩ කරන්න ඕන ඉතින් කොයි වගේද එදේවල්ලට බම් පුරදු වෙන්න ඕන ඉතිං ඔෆිස් එන්වර්මන්ටේ කොහොමද තව කෙනෙක් එක් සුහද වැඩ කරන්න සහ අපේ නොලේජ්ජය කොහොමද අදශයා කරගන්න කියලා ඉතිං ඒක වැඩ කරගන යන ගමන්තමයි මට එක්ස්පිරියන්ස එකකාව ඉතිං එත්තක ටෙක්නිකල් වයිස් ගත්තා ම ගොඩක් දෙවල් ඉගෙන ගත සාමාන අපි ඩියුකේෂන අපි තන් එකකඩමික අපි ගෙනගන්න දෙවල ගොඩක් අඩු අපි ඉන්ඩස්ටි කියලා පාවිච්චි කරන අපිතම අපි රවටින් කන්සප්ට අපි ගෙනගත්ත කියලා අපි රවටින් පොටකොල බිහව හැටි දන්නවා හැබැයි අපි කන්ෆිය කරගන්න දන්නත්තන් අපි ජොබ්කට ගහන් පස්සේ එතනද අතරම අපෙන් වැඩක් නෑ අපි දැනගෙන යන්න අන්නේක ඉතින් අපිට ඒක්ස්පිරින්සේ ගන්න ලංකාවතු ඇතරම අපි ගත්තොත්තෙම නෙට්ුවක් ගැනගත් තෙම අප ඒ ගැන අපට ප්‍රක්ටිකල කරන්න තැන් හරි අඩු ඉතින් අපට ඒගේ ලාස්සක ලනත් ප්‍රක්ටිකල් කරන්න පුුවන් තැන් කීපය තිනතින්ගේ අර හැන්සොන් ක්ස්පිරෙන්සමට අති හුරුව කියනක සාමාන්‍ය අනිවාරයම අත්‍යවශ්‍යයනවා ඉතින් ඔගොල ජොබ්ගට ගිහිල්ල වෙරලා එතන දෝගන් තුටම රවටයක් කන්ෆික් කල මේ දේවල් මේ කන්ෆිලිට මෙම දාන්න කියලා එකට ඉතින් ඔගොල්ලන්ගේ අතින් මෙන්න ඕන හැකියාව අනිවාරම තිය නොටතින් ඒටික ඉගෙන ගන්නත් ඔගොලට අනිවාරෙන් ජොබ්යක් කරන්න යන නතින් එක මාරම් වටින දෙයක් ඉතින් ඒ ජොබ්බිකට ගිල්ල ඔගොන තැන්වාගේ වැඩ කරන තැන්ට ගිල්ල ඒවා ගන්න එක්ස්පිරන්ස එක ඒවගේ තමයිති අපි සර්ව සයිට එක අප ඉම්පිමෙන්ටේෂන් ගන්න පුළුවන් ඒවගේ ගොඩක් කැටකරස් තියෙනවති මම කරන ෆිල්ඩ් එක ඉතින් ඔසද වාගේ කරන ෆිල්ඩ ගැත් පොඩි එක්ස්පිරන්සයක් මෙයාත්තක ශයා කරගත්තන හොඳයි කියල මංහිතනවා ඔව <laughs> මගේරං ඇත්තටම මම මේ ඉන්ෆර්මේෂන් සැකටි කන ම ඇත්තම සෙකට විසර්ච කෙනෙක් වගේ ඉතින් මම ලංකාවඉතින් කරේ ම මංකාවදාවත් වක් කල නැහැ කමිට කලින්ම ලංකාව කම්පැනිය කොහෙව ඉතින් මටම වර්ක් ක්ස්පේන්ස ලොක්කොට නැහ තනන්ජයට වගේම ඉතිං මම ඉතිං මමඉතින් ගොඩක් පකර ඉතින් ම පුළුවන්තර මගේ සය ස්ටඩි කලා ඉම්පරග ගන්න එක තම කර ඊට පස්සේ මට මුලින් මෆ එකක් කෙනවා යුකවරින් තම කැන මටම ඔෆස් ආවකන ඔස්ට්‍රේඩිය නිසිදන් වගේ විල්ලා ඉටස හොඳ ෆය එකක්වා යුකවලින් ඉට පස මට කටවස් කරන්න ඕනා මේ ඔක්කොම විදිමට ඇත්තරම අවුදු විසියකයි මේ ඉතින් මං ඇත්තරම මම ඇත්තම කියන ම වර්ක් කල හැම ගෙදෙට වෙලා වැඩියම මරුම ඩිගිකත් නවතලම ගෙදෙට ලයින්න හොතතම මටම ඔක්කම නති පස්සේ ම හම එක්ස්පිරෙන්සක් මට තිබෙත් ඇති ම මේ කටටයිවෙල්ලා ඇත්තට මේ ගොඩක් වෙනස් බර්කින් කල්චයක ඉතින් ගොඩක් වැඩ තියෙනවා ඉතින් ඒවාගේම තමයි ගොඩ තුලි කරගන්න පුළුවන් ති මම එක පාගටියන් අහසෙන් අත්තරේ වගේ තයි මට වනේ මං හරිම ස්ට්‍රෙස් වෙලා හිටිය අප මුල්ටික මොකද හරිම අමාව විදේවල් මොකද ස්පිශේෂන් ලන්වේජ් වයිස් සෝස්කේස් මේ ගොඩක් දේවල්ලෝ ඉතින් මේ වැඩ කරන්න ඉතින් ති මේ පෙන්ටෙස් ඉදර්ශක ඇත්තන ගොඩක් ඇඩ්වස් මට හිතාගන්න බැගුණ ඉතින් ලංකාවයි මේ කම්පයා කරන හරි අමාරුයි ඉතින් මෙහතින ටෙක්නෝජීසි අහිතක තමයි අපි තැන් කැප්චද ෆලක්ස් වගේ දෙව කරන්න එක හොඳයි බට අප කලින් පිසෝඩ් එක තිවවා මේ ඇත වඩ එක ගොඩක් වෙනස්මකොද ගොඩක් තනිකව ඇක්ටියක්්‍රි තමයි වැඩිහක් මතින් අප ඉගෙන ගන්න රැකල් ඩට බේසස් කන මසක ගැන ති පප වගේදව කාජ් වෙන්නම නෑති ඒවගේ දේව තමයි ඉතින් ඉතින් මට කියති ජොබ් එක ඩේටු ඩේරින් අපි වැඩ කරන්නකොට මට කියන තියෙන විශේෂයම ඉතින් අප හැමතිස්සම රෙඩි වෙලා වන්න මොන චලෙන්ජකවත් බාගන්න පෙන්ටෙස් කෙනෙක් වශයෙන් එක පෙන්ටෙස් කෙනෙක් මේ කැන සැකට කන්සල්ටන් කෙනෙක් වශයෙන් කන්සල්ටන් කෙනෙක් කියන්නේ ජොබ් එක ඇවිල්ලා අපි එක් ගෙදර දන් අපට වර් කරන්න පුළුවන් දෙන රිමෝට ප්‍රජෙක්ස් නම් වෙබ් පපිකේන්ස් හෙම නැත්තන් අපිට කලයින්් ලකට ගිහිල්ල තමයි අපි මේ වැඩ කරගන්න මේ ඉන්ෆර්ශක්ෂයකක් වගෙන කලයින්් ලකට යන්න ඉතින් එහෙම තමයි මේ පෙන්ටෙස්ටිං ඉන්දශ්ක ඉතින් වර් කරන්න මෙහ ඉතිං අය වගේම තමයි හැම හැම කෙනෙක් ඉන්ෆෝශක්ෂස් කත්තාම ගොඩක් දෙකන වෙබ් එකක් වෙන්න පුළුවන් හෙමනත ඉට එකක් පුළුවන් එක්ස්ටර්න් ෆශක්ෂ එකක් වෙන්න පුළුවන් වර්ක්ස් බ්‍රේකව් එකක් වෙන්න පුළුවන් ඉති මේ වගේ ගොඩක් එක වගේ දෙවල්ති ඇති මේ හැම එකක්ම අප පෙන්ටෙස් කෙනෙක් වශයෙන් වැඩි වෙලා න්න අපට කියන්න බැහ අපි දන්න නෑ කියලා ඉතින් ඒවගේ දෙවත් මොකද මේ හරම ශලෙන්ජි ඒ එකක් ඉතින් ගොඩක් හරම ඉන්ටරස්ටි අලුදව ලිගෙන ගන්නකොද මේ බෝරිින් වෙන්න ඇති විශේෂ දෙයක්ත්ම රිපෝට රයිටින් කියන එක ගොඩක් වැදගත් මොක කලයින්ට තේරෙන්න හැ ගොඩක් කලාට මොනවද අපි ලියන්න කියලා ඇති එර කිසි දැනුමක් නෑ ඒව හරිට මනස්මන්ට් සමරි එකක් කියන්න මොකක්ද කියලා හරි හැමෝටම හු පෙන්ටස් රිපෝට් එකක් ඉන්න කැම්පෙනියක ඉන්න ඩිරෙක්ට සයිතන් කියවන ඉතින් එයාල් තේරුම් යන විදිකට මෙ ලියන්න ඉතින් මේත් එකක් ස්කිල්ල එකක් රයිටන් ස්කිල්ස් කැන් වෙන එකක් මේ ඔක්කො වැදගත්වනවා මේ පෙන්ටෙස්ටින් ෆිල්ඩ එකමකද මේක නිකම ටෙක්නික ෆිල්ඩ එකක් නෙමේ අපි කොහොමද අපි හයකතු දේවල් අනිතයට එක්ස්පෙන් කරනත්තා දිකම් මිනිහෙක්ට තේරෙන්නේ අපින ශෙල්ලක් කරන හු හුවමයි නට ඔතවරි සිස්ටම් කියලා පෙන්වුවට තේරෙන්න එක හුවමයි රෝඩ් කියල පෙන්වට දිනක්ස් මශීන් එක නිකන් මනජනට තේරෙන මොකද මේ පොඩි කමන් ප්‍රම්ට කද කියල ප්‍රශ්න කර ති හින් අපිම හට විස්ක කලියන්න ති ඒ දැනගෙන ඉන්න මෙ මේවත් ඇවලම එක්තර මේ ස්කව සෙට් එක තියෙන විශේෂ කියල සිති මට ඒටික තමයි දැන්ට මට කියන්තේ පිටි පදලා ඉතින් මොක දවසට මහිත හොඳ ක්ස්පිරස ගන්න පුළුව මොකද අපි දැන්ගත්තම ලංකාව කාල්චයක්ත ගත්තම ඔස්නර තියන ඇතරම ඩැන් ඔස ඉන්න තැනත් එක යුක නිසා ඔතන කාල්ච සම්පූර්ණ වෙනස් මොකද මේ අයි වගේ නෙමේ හකට බිහේවෙන්ති ඒත් එක ගන්නතින එක්ස්පිරස මතන මාර්ම වටින් එක්ස්පිරසයක් ඉතිං ඔසන හම්පි චාන්සක මාරටන ඉතින් ඔසම පර්සන්ලි දන්නේ ලොච්ච ලුක්කාලකුත්නෙමේ ඉතිං මට හම්බිච්ච හොඳ දක්ෂත්තමයි ඉතිං එනිසා <laughs> මංහිතන ඔසඳගේ පාර ගොඩක් කට්ට යන්න පුළුවන් මේ කැපුයි මනිවාරයම තියෙනන්න ඉතිං ඔසඳ එත්තක් අපිට තව තියෙනවා අපේ ඊළඟ ටොපික් එක නේද කට්ටිය කාරද බක්හන්ටිං මොනාද මේ වෙබ් පපිකේෂන් වල සෙකරට මනාදව කෝමද පිහවන්නේ මොනාද මේ ලීගල් ශස් වල්නරබිටි මොනාද වෙබ් පපිකේෂන තියෙන බගහටින් විශෂ හතපති ඔස මංහිතන මේ බගහන්ටින් කිවා මටවට වාටුන් ක්ස්පිරස තිරන මොකද කොමත් කරන්න වගේ දෙයක් නොතන මම ඉතින් බගහන්ට නෑති මම් බම් බගහන්ටට අහුවෙනතා මම් වෙන්න සාමන්නේ මේ ඔස්මාන් කියන ගැන මොකක්ද මේ ඇතර බගහටින් කියන්න බාගහන්ටින් කියන්නේ ඇත්තටම අපි බග්ස් හෝයන එකදැන් අපි කියන බාගහන්ටින් කියන කන්සෙප් එක ඇත්තටම යන්නේ මේක පෙන්ටෙස්ටින් නෙමේ මෙතන අපි වෙන්න ඉතින් භාග්‍යකක් හොයා ගන්න එක තමයි පෙන්ටෙස් කියන ඉතාම හත් පසින් වෙනස් දෙයක් මේ එක වගේ ටර්ම්සයක් කන්ෆසින් හැ ඉති බාගහන්ටින් කියන සාමාන්‍ය අපි තත්වොත් Google එක මයිකෝසෝ් එක ලිින්ක්ඩින් එක ඒබේක බාගහන්ටි ප්‍රෝගම්ස් නමට කියන්නේ රස්පොන්සිබල් ඩිස්කලෝෂ කියලා ඉතින් ඒ කියන්නේ අපි රස්පොන් රෙස්පොන්සිබිලි රැකන අපි වගකීමක් ඇතුව මොකක් මොකක් වාන්ඩ බිලිටික කවා ගත්තොත් එකන ඇපලිකේෂන එක හරිද ඉන්ෆස්ට්‍රක්ෂය කනෙමයි ඉන්ෆස්ට්‍රක්ෂ අතවත් තියන්න බැහම නිති හදල තියෙන්නේ එකන අපි පපිේෂන ක්‍රස් ස්ක්‍රප්ටිං හරි මනවයි හවා ගත්තොත් එව රිපෝට් කරම මෙයාල රිබෝඩ්ස් දෙනවා මේක තමයි බක් බවන්් එකක් කිය මමත් කියන්නන මමත් පොඩිකාලේ අවුදු මට මතක් විචට ම දාසේ හරි දාහතය තම මුලින් මයිකසප් එක මගේ හොල ෆල්ම් එක නම ගහන්න ඉතිං ඉතිං මට කියන්න තියෙන මේ බාගහන්ටින් කියන එක <clears throat> දැන් ඇත්තටම මට දුකයි මේ ෆිල්ට බලදි මොකද වෙලා තියෙන කියලා ඉතින් අපි ඒකාලේ අර තිබ්බේ අපේ කාල බාගහන්ට කරන කියන අපි හොඳ බැග්‍රන් නොලජ්ක තිබ්බයි කියන්න මේ පපිකේන් ශෙල් අප්ලෝඩින් ගැනීම හොඳ නොලජ්ක තිබෙත් අද කාලෙම එන රැල් ඇත් එක බගහන්ටින් කැන ගොඩා කාලම නිකම් ක්‍රොස ක්‍රප්ටිං හයාගන එල හැකසකි කියලා මෙම පබ්ලිෂ් කරනවා ඇති ඒව හෙමනත්තම් මොකක්හරි පොඩිශුව එකක් හොලා කියෙන බෆෝ ෆලෝ එකක් හොයාගත්ත කියලා ඉතින් ගොඩක් නම ගැව් හම Google එක හරි හමත මයිකසෝ් එක හරිබේ එක හරිති එක ලොකු දෙයක් වගේ වෙලා ඊට පස අන්තිමට යලා පසි එන ප්‍රසිද්ධියත් එක් හිතන මිනිස්සු මෙයාලා තමයි හැකස්ල කියලා ඉතින් ඉතින් මම කියන්නේ මමන මේ රැකමන් කරන්න මේ බංහන්ටි කියන හොඳයි බට් මේක අන්තට යන්න පමකද බගහන්ටින් කිය නිකං අපි නිකං ගගකට ගිහිලා මැනි කොනාගේ දෙයක් මේකින් වට රවදාත් රස්සාාවක් කරන්න බැහැ ඉතින් සමාව න්න ෆුල් ටයිම බක්හන්ටිං කරනවා ඇති ඒක ඒකවගේ ලක්කත්වන එක භාගිකක් හයගමකද හිතන් අමත කරන්න එප ඔයා වගේම තව සීයක් දෙසීයක් විතර ඔය භාගික හොයනවා කියලා ඉතිං ඉති මෙතන ලක්කකත් ඕන ඉතින් බාගහන්ටින් කෙනක ඇත්තරම ඉස් ගොඩ් කන්න නිකන් ජොලියට වගේ හොබිය එකක් වගේ කරන්න හොඳ ඒත් මේක තමන්ගේ මේන එකක් ප්‍රධාන දෙයක් වගේ කරගන්න එපා එක ලොක අමාවක වැටන කවද හ මාර වැටිච මිනිසු ම දන්න එක ම කියන්නේ එක වැඩි අන්තට යන්න එපා අනිත්තක තමයි බග සොයනකොට සාමාන්‍යෙන් අර සමාරයින්න පොස පොඩි දේවල් හයාගෙන ලොකොට පබ්ලිෂ් කරන ආරක හා දත්ත මේක හාගත කරේත් මෙහම කරන්න යන්න එප ඉන්ඩ ඉන්ෆසෙක් ඉන්ඩස්්‍රේක හරිම රපටේෂන් එක තියාගෙන යන්න මොකද පොඩිපොඩි දෙවල්ලට හෙම ලොකුවට කියලවා සිවිසල් ලියන්න ගහම අන්තිමට කැම්පනීකට ගහම් පසව මාට්ටුවෙනවා ඉතින් ඒ නිසා Um, ඒව ගැන පොඩ්ඩක් uh, අවධානයෙන් වැඩ කරන්න ඔබා කන්ටික් මේ අහිතක තමයි තිං ඉශස්කම් තවකත් තම කට්ටිය හනවා අප හැම වෙබ්සයිට් එකම බක්ස් රිපෝට් කරන්න පුළුවන්ද ඇබැ ඇත්තම කතාව බැහැ හොලට කිසිම අයිතියක් නැහැ ඕන නිඟ ඕට ඕන ඕන කරන වෙබ්සයිට්වල ඒව ස්කෑන් කරලා මෙහම බගස් හොයලා ඒ කරන්න ඇත්තම අයිතියක් හැමකද එම රස්පොන්සිබල් ඩිස්කෝෂ පබ්ලි් කල නැත්තං එහෙමවා ඇත්ත කම්පියට නීතියානුව කැපේ මේ රටේ නීතිය අනුවනං අපිට හෙම වෙනම අපිට අයිතින්ට සිිස්ටම් එකට අතවත් තියන්න බැහැ ඉතිං එහෙම නැත්තං සමාර වෙලාට වාල භාගයක් හොයා ගත්ත එන්න පුළුවන් නෙට මිස්ට රිපෝට් කට පස නෙට මිස්ට්‍රේට ති එක ඩිපෙන්සොන ඇත්මිස්ට්‍රේට තමයි තිය හොඳයි නංගේ ප්‍රශ්න නතක විසල් කළදා එහෙම නැත්තං වා බැංකුවක් හයි මොකක් අයකක් සෑන් කරන්න ගිහිල්ලා හෙවකොත්න මන්න හිතන්න සමවදය කියලා ඉතිං එනිසා ඒක ඩිපෙන්සොන්ජ සයිත එහින්ද වෙබ්සයිස්තන් හෙම කාගින්වත් අහන්නතු එම ස්කෑන් කරන්න යන්න පයික ඇත්තරම ලොකු ඇහිර යන්න පුළුවන් රැද්දක් මේ රටේනම් ඉතින් හෙම ස්කෑනයක්වත් පටන්ග කරගන්න බැහැ ඉතිං මට කියන්න තියෙන ඉතිං බාගන්ටින් හොඳයි එක බාගන්ටින්ට වෙන වෙබ්සයිස් තියන හැකවන්.com කියලා තියනවා බග්‍රව්.com කියලා වෙබ්සයිස් තින මට රජිස්ට වෙලා වෙනම ඒවයි පබ්ලිෂ් වෙන මේ බග බග පවන්ටිස් තින වෙබ්සයිස් එතකොට ඒවට කලික් කරලා ඒවයි තින ඉන්ෆර්මේෂන් බල්ල යාල කියනවා මේ වගේ ශස් රිපෝට් කරන්න එපා වැඩක් නෑ කිය හින රිපෝට් කරන්න යන්න පායක ශු සමාව චක් කරනවා කලික් ජැකින් වගේ පා කියනවා ඉතින් ඒවගේ තමයිඉතින් ඉතින් තව එකක් තමයි ඉතින් වෙබ් ඇපලිකේෂන් සැකට කිව්හා මම පොද කියල දෙයක් තමයි ගොඩාක් අයි හිතන්නේ ස්කල් ඉන්ජෙක්ෂන් කොස් ස්ක්‍රප්ටින් එහෙම කෙලෙත් ඒත් එහෙම නෙමේ වෙබ් ඇපලිකේෂන් සැකට කිව්හම ප්‍රධාන වශයෙන් අපිට බෙදන්න පුළුවන් ඉන්ෆෝර්මේෂන් කැදරීම් කන්ෆිගේෂන් මනේජමට ඔතෙන්ටිකේෂන් ඔතරයිසේෂන් සේෂන් මනේජමට business logic flows and data validation, cryptography, denial of service, web services, client side and phishing යන error handling යන ඔකින් යන it's applied and ඊට පස්සේ ඔව් ඊට පස්සේ ඊට පස්සේ අපි කිව්වොත් uh, ඔය cross site scripting SQL injection කියන මේවා එන්නේ data validation කියන topic එක යටතේ ඒ කියන්නේ um, මේ ඩේට වැලඩේෂන් කියන ටොපික් එක ඇත තම ඉන්ජෙක්ෂන් ලෝසන කියන්නේ කොස ස්ක්‍රප්ටිං පැරමිට ටP පැරමිට පොලෂන් අන්වල්ඩ ටක්න් ෝඩස් SQL injection LDAP injection XML injection SSI injection XPath injection MX injection code injection remote file inclusion වගේ දේවල් ස්කෝටස බපෝ ලෝස් HTTP ස්පිටිං ඉට පස්සේ දිනලෝ සර්විසස් යනවාතින් වෙනම යනවා රෙගුල ක්ස්පේෂන් දිනව සර්විසින් ඒහින්ද මේ මේ වෙබ් පලේෂන් සකටික තියෙන ඉතාමත් බැරෑරුම් ටොපික් එකක් ඉතින් මේස්ක එක්සස් හොයනකම නෙමේ ඇත්තටම බාගන්ටින් කැන මේ වෙබ් පපලිකේෂන එක ශෂ වෙනවා කියන් තියහින්ද ඔය ෆිල් එක හරියට ඉගෙන ගන්න ඕන නැත්තන් හරි අමාරයි මොකද අද කාල හැම් පොඩි අවුදු දොලහහිතන් ළමයි පොඩි අයවනත් පොඩි පොඩි එක්සස් වෙන ස්වල් ඉක්ෂන් හොල ති අර හැකස වගේහම පත්වෙලා ඉති අර එක එක දෙවල් වෙනවා තියහින්ද මට කියන්තින ටොපික හරියට ඉගෙන ගන්න කියලා මුොද හරිට ඉගෙනගත්තොත් ඕනමදක් වටිනවා කියලා අනිවාරෙන් මසද ඉතින් අපි හරි ටිගෙන ගන්නදේ කොමත් හරිට පාවිච්චිකන්න පුළුවන්න්න තොන ඉතින් එතෙක් අපෙන් තවහලා තිබ අපේ චන්දික සහ හර්ෂණ සෙනවිරත්න වෙබ් බේසික් සෙකට ඔපටිමයිසේෂන් කියනම් කදසාය කොහොමදේ කරන්න කියලා වගේම මේ වර්ඩ පෙස් වනල් බඩිස් ගැත් හලා තිබා මේ සාමනතින් අපි ගත්හම මේ වෙබ බේසික් සෙකට ඔපිමයිසේෂන කොතම නොමල් අපි වෙබ්සයිට් එකත්ම එක තියෙන බේසික් සෙකටි ප්‍රමේෂන අනිවාරම අප කෝඩින් ස්කිල්ල තමයි තියෙන ති ඒටික කැන ඩේට වැඩේෂන් අපිටම පස්සොඩ් ගත්තම පස්සොඩ් වැල්ඩේට් කන විදි ඇතම මේල්ලක් නම් ඒමල් කොන් වැඩේට කරන්න ති ඒගේ බේසික් සකට ඔප්ටිමේෂන් එක ති ඔගොල් අනිවාරම ඩිවලප කෙනෙක් නම් එමනත්තන් වෙබ්සයි් ඩිසයින තම් ෆ්‍රන්ටෙන් ඩිවලප කෙනෙක් නම් ති අනිවාර මේටික දැනගන්නන්නවා ඉතින් එතක වලට පැත්තකත්ම වර්ඩ පෙස්සල ඉතින් මස මේ වදන්න නද මේ දසට තියෙනවා කියලා පොඩක් ප්‍රසිද වලන පිටිකා ඔව අපේ චන්දික කොඩිතුවක්කු අහලා තියෙනවා මේ ලගද අපේ අහ ප්‍රශ්නතම මේ වඩ පෙස් දියන් ලො සර්විස් වාන් බිට කන කන CVE 2018 කියන එක ඉතිං මේක ඇවිල්ල ඇතරම වඩ පෙසගේ ෆික්ස් කරන්න ඇති ශුව එකක් මේක ඇත්තටම වෙන්නේ වර්ඩපස් WP ඇඩමින් එක ලෝඩ ස්ක්‍රප්ස්.php කියන PHP ෆයිල් එක ස්ක්‍රප්ස් ලෝඩ් කරදදි අපි මේ ස්ක්‍රප්ස් තියන ඔක්කොම ස්ක්‍රප්ස් එක එකන ස්ක්‍රප්ස් දෙසිය තුන්සිය දුන්නහ වෙන්න PHP PHP පොසෙස් එක දරාගන්න බැවල CP එක ෆුල් 100% ගිල්ල සර්වස් ඩවන් ඇති මේක ලොකු සර්ව එකක්න ඩවන් වෙන්න හැ බට පොඩි සර්ව එකක්න මේ අනිවාරෙන් සර්ක ඩවන් ඇති මේක ඇත්තටම අත්හදා බලන්න පුළුවන් වලට මේ අප මත් අත්හදා බැලම වැඩ කරන්න සීට සියක්ම මේ ස්පලයිට් එක ඉතින් මේක ෆික්ස එකක් නැක්ට පෙස එක මේක ෆික්ස් කරන්න පුළුවන් හොඳම විදිහ තමයි අපි කියන වර්ෂුව පැචින් කියල පර්ෂුව පැසින් කියන්නේ කෝඩ් අපට ෆික්ස් කරන්න බැරිනම් අපට පුළුවන් පාචිව ති ක්ස් වලින් හම මොඩ මොඩරි ගයිට් වලින් ෆික්ස් කරන්න මොකක්ද මේ මොඩරි ගයිට් කියන්නේ කියලා මං බේසිකලී කිව්වොත් එහෙම මේක වෙල ඇත්තටම ඇපායි කැන වෙබ් පපිකේන් ෆයිවෝල් එකක් එන මේ ඕපන් වෙබ ඕපන් සෝස් web application firewall firewall web application firewall කන අපි කෙටන් කෙන වැ් කියලා ඉති මේ මේක වැඩකන මොදසකට කියනක වැඩ කරනවා මේජ කැන ගොඩක් හොඳම මේජ වෙබ්සව පටෆෝර්ම්සල පාචි ඩබලයිස් එජිනෙක්ස් මේමගේ අපි පාච්චි කරනවා ඉතිං මේක ලිනක්ස ඉන්ස්ටෝල් කරන්න පුළුවන් වාලට ඉන්ස්ල් කරලා අපිට පුළුවන් බේසිකලි ම සාරලව කිව්වට වාට ටබි ඇඩමින්න තින ඔක්කොම ක්ස් නවත්තන්න කැන තියෙන කැන වෙනවාට පුළුව ක්ස් නවත්තන්න මේ සොරි පස්සඩ් එකදන්න එකන HTTP බේසි කෝත්තක දාන්න පුළම සාරල උදාගන කිවත් එතකොට ඕට විතරයි මේ ඩෙක්ට ක්ස් කරන දන්න විසනම පස්සඩ් එක දැනග වෙන කාට ක්ස් කරන්න වෙන්න එහෙම නැත්තන් එකන හෙමනත් ඉතින් ගොඩක් ඔල්ට වෙනම ක්‍රේට විදිකට එන්න පුළුවන් හෙමනත්තන්ගේ අර ලෝජ් කිප්ස් කියන එක ෆයිල් එක වෙන කාර්ගෙන ඒඩිවෙක්ට ක්සස් නොකරන විදිට හගේ එකන වාට විතරක් ක්සස් කන විදිට මේ ලස්සට රල් සෙට් හතර ස්ටක්ස් ෆයිල්ල හදන්න පුළුවන් ති මේ ගැන ඔල්ට ඉන්ඩෙප්ති යන්න පුළුවන් පොඩ්ඩක් Google කරත් මේ ෆික්ස් කරනට අපිත් මේ පිළිබඳ ෆික්ස එකක් අපි පබ්ලි් කරන්න ඩිස්කපෂන එක ඔය වගේ තමයි සාමන අපි වල්ලපුටයක් ගත්තාම ඔයගේතින් ෆික්ස් තියන ඉතින් අපිට පාච් කරම් බෝජල් ෆික්ස් තින තින් අප ඒවා හරිට කොහොමද කරන්න කෙනෙක අපි අයිඩගත් තියෙනවා අපි ගැන රිසර්ච් කරතම අපිට හොයාගන්න වෙන්නේ ඉතින් ඔසඳ මේ ඉතින් අද අපේ කාල වෙලා තරියාගෙන එන්න ඉතින් අපිට රික්වෙස් කරලා තිබ්බා පොඩ්ඩක් මේ ටයිම් ඩියුරේෂන් අපිට අඩු කරන කියලා සමහරට අපි ටෙක්නිකල් දේවල් කතා කරන නිසා බෝරින් වෙනවද දන්නෙත් නැහැ. ඉතින් අපි හිතුවා මේ එපිසෝඩ් පොඩ්ඩක් අඩුවෙන් කරන්න ගියා. හෙමයික ති ලොකු අඩුවක් වන්න නමුත් අපි ටියක් අඩු කරන්න හිතුවා ඉතින් මේ අපේ අරුතෙන් අපි හැදවා මේ බනි පෝඩ් කාස්ටේ කමනටික් ඉතින් මං හැමෝට ආරධන කරනකට ජොයින්වෙන්න මොකද ඔගොල්ලන් තින ප්‍රසන් ඩිස්කස් කරන්න පුළුවන් ඒවගේම ඕගොල්ලන්ගේ ෙක්නික නොලෙජ්ක සහ තීරටිකල් හැම නොලෙජ්ක මොකරන්න ශාකන්න පුළන් ඕගොල්ල හයාගන්න දෙවල් ලොකුල්ලන්ගේ හැපිම ගොල්ල මොකරි වලට පිටියක් හවාගත්තා ඒකුණ ප්‍රශ්නය ශයා කරන්න ඒවගේ අපිතුමකෝ එක්ස්පට ඩිවලප් කර කියලා ඒදවල් ෂයා කරන්න මොකද ලංකාවන්න අපිට අපි අපේ මිස්කේස්ටි අපි එකතු වෙලා ඩිවලප් කරගන්න වැරන්න ඉතින් අපිට වෙනගෙන් සපොට්ටක් ගන්න බැයිති නිසා ඔගොල්ලොක් අනිවාර මේදවල් අපේ ගරුප්ගේ ෂයා කරන්න ඕගන ප්‍රශ්න අනිවාරෙන් හන්ඩ ඒත් එක් ඉතින් අපි මේකත්තක YouTube චැනලක් හදල තියෙන ති යුමකද සමරකට්ට සවන් ලව්ගේ මහන් වරුණම සමකට YouTube හන YouTube චැනල ගත්ති නොගලට ඔන්න එකනොත් අප පොඩ් කාස්ට ගහන්න පුළුවන් ඉතින් එකට තින් සබස්ක්‍රයිබ් කරන්න ඒවගේම අපේ ෆස්බුක් පේජ්ක තියෙනවා ෆස්බුක්.කොම් බනි පෝඩ් කාස්ට කලති එකට අනිවායන් ලයික ඇදන්න වලගතව යාලු ඉන්නන එකට ඉන්වට කරන ජොයින් කරන්න ලයිකරන් ෂයා කරන්න ඉතින් ම හිතනවා මේක අපි අද කතාකරපු දේවල් දේවලටි අනිවාරය මෝගලන්ට වැදගත්වන්න ඇති කියලා ඉතින් මෙහනසද ඔසන මහර කියන්න තියද මට කියන් තියෙන විශේෂෙන්ම තැංකු වගමශ අපිට ෆිඩබක්වලට කලින් කියෝගේ ඉතින් අපි මේක අනිවාර මහල්ල ඔයාලගේ තින කමෙන්ස් ෆීඩබක් ටිසිසම ඔක්කොම පබ්ලිෂ් කරන්න ඉතින් ඇතරම මේ අපිට ඔල දෙන ෆීඩබක් වැඩියෙන් ෆිඩබක් දෙන්න දෙන්න අපිත් අපිට මෝටිවේට් වෙන සම පිසෝඩ්ඩක් කරන්න තේහි අනිවාර මලගේ ෆිඩබක් අනිවාරෙන් අපි ගොඩක් වටන ඔල ඕන විදික ෆිඩබක් අපිට වන්න තින ප්‍රශ්න කියන්න කතා කරන්න තව මේ ඔලගේ යාලු අතර මේක ෂයා කරන්න අපි මෙහමදයක් අපි කරනවා කියලා ඉතිං ඉතින් ඇත්තටම මටත් ගොඩක් සතුටුයි අපිට කලින් අප ෆිඩ්බක් නිසා හරි ඉතින් අනිවාරෙන් ඔගොල් අප පේජ ලයික දන් ඒක මාර වටින අපිට ඉතින් ඔගොල්ලයින් කමෙන්ට් අනිවාරෙන් අපිට දාන්න යාලුත්තක ෂයා කරගන්න අනිවාරෙන් අපේ අපිට අනිවර මොගලින් ෆිඩ්බැක් වන්න මොකද අපි දැන් කතා කරදව ටෙක්නිකල් වැඩිනම් ඒ අඩු කරන්න ොන්න තන්ත වැඩි කරන්න ඕන ඒවගේ ඔගොල අනිවාරෙන් ෆිඩ්බක්ටි අපටේවන් හොදක ඉල්ලං එපිසෝඩ් එකන්න අපි එඩිවල්ටික හදාගන අපි කරන්න යන්න පුළුවන් එකයි ඉතින් එහෙනම් අපි ඔසද අපි අපතේ නවත්තමු අපේ සකන්ඩ එපිසෝඩ් එක එනම් මම දරංච කාරිවසම් මම ඔසද මාරිචා ඇතිස්ස. Thank you.